જાතියකට සමහර පුද්ගලයන් බිහි වෙනවා. ඔවුන් එම જાතියේ පුරාවෘත්ත බවට පත් වෙනවා. එසේ පුරාවෘත්ත බවට පත්වන්නේ සුවිශේෂී නැකත් වලින් ඉපදුණු අය කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. අපි ඒ සත්‍යසත්තාවයක් දන්නේ නැහැ. හැබැයි ඒ උපදින හැමෝම පුරාවෘත්ත බවට පත් වෙන්නේ නැති නිසා මෙවැනි විශේෂිත පුද්ගලයෙකු උපදින වෙලාව ගැන අපිට ටිකක් හිතන්න සිද්ධ වෙනවා. මේ සුවිශේෂී පුද්ගලයා අපේ රටේ සිනමාවේ ඊටාම විශිෂ්ට පුද්ගලෙක්. පූජිත ගුණවර්ධන නැමැති මාධ්‍යවේදියා ඔහුගෙන් දවසක අහනවා සිංහල සිනමාවේ සිටින හොඳම නළුවා ඔබ නේද කියලා. ඔහු කියනවා මම නෙවෙයි. චෝබේ වික්‍රම කියලා. එහෙනම් ඔබ නේද ජනප්‍රියම නළුවා? නැවතත් මේ මාධ්‍යවේදියා ප්‍රශ්න කරනවා. නෑ මම නෙවෙයි. විජය කුමාරතුංග. ඊළඟට ඔහු තවත් ප්‍රශ්නයක් හොයවිත යොමු කරනවා. එහෙනම් ඔබ ඔබ කවුද? හැබෑවටම ඒ දෙන්නට වැඩිය හුළුල් රංගන පරාසයක් මට තියෙන බව නම් මම දන්නවා. ජනප්‍රියම නළුවා කියලා කියන්නෙත් නෑ ඔහු පිළිගන්නෙත් නෑ. ඔහු ජනප්‍රියම නළුවා වගේම හොඳම නළුවා හැටියට පිළිගන්නෙත් නෑ. හැබැයි ඔහු නියතමානීව කියනවා. හැබැයි මම එකක් දන්නවා. ඒ දෙන්නටම වැඩිය පුළුල් රංගන පරාසයක් මට තියෙනවා කියලා. මේ අන් කවුරුවත් නෙවෙයි සිංහලේ මහා නළුවා බවට පත් වුණු ගාමිණී ෆොන්සේකා. ඔහුගේ වේලපත් කෙලේ බලපු පන්නිපිටියේ දෛවඥ හිමිනමක් කියලා තියෙන්නේ ඔහු ඉපදිලා තියෙන්නේ සිංහාසන යෝගයෙන් කියලා. සිංහාසන යෝගයෙන් ඉපදුණු යම් පුද්ගලෙක් Taman තෝරාගත් ක්ෂේත්‍රයේ සිංහාසනාරූඪ වෙනවයි කියලා තමයි කියන්නේ. අපිට එහෙම බැලුවහම මේ දෛවඥා කියපු අනාවැකිය හරි කියලා අපිට හිතෙනවා. ඔහු තෝරාගත් විශේෂ ක්ෂේත්‍රයේ සිංහාසනයටම ගිහිල්ලා නැවතුනේ ඒ සිනමා ක්ෂේත්‍රයේ. හැබැයි තවත් දක්ෂතා රාශියක් ඔහුට තිබුණා. අද අපි ජනරන්ජන ගීතුණෙන් කතා කරන්න යන්නේ ඒ තවත් එක් දක්ෂතාවක් ගැන. මේ ගීතය අහලා අපි ඒ දක්ෂතාව කුමක්ද කියලා කතා කරමු. කට මකරන්දය පාවා ඔබෙන් ගෙනා බව මලට නොකීවා අප පෙම එමලින් මල් කල වේවා ලස්සන ගස නැහැ පල දෙන්නේ ගස මන නැති ලොව කොයි වෙන්නේ ගුණ නැති රළු කතරක් වන්නේ සහ බමලෙකු සමාසෝක්තියටගෙන මේ ගීතය ලිව්වේ අපි ඒ කියපු මහනලු ගාමිණී ෆොන්සේකා. ගම්පෙරළියේ ජිනදාස සාගරයක් මැද දොස්තර මුලදණ්ඩ සරුංගලේ නටරාජා කුලවාලි ධාරා විධානයේ මිලිය වේනායක අමල්බිසෝහි බයියා වැලිකතරේ වික්‍රම රන්දෙනිය චණ්ඩියාහි චුට්ටේ වගේම පරසතුමල් බොනි මහත්තයත් අපට මතක් වෙනවා. මේ චරිතවල ජීවමාන වී අපහමුවේ පන පිහිටු ගාමිණී ෆොන්සේක තමයි මේ ගීතය බඹරිදු බඹරිදු ගීතය ලියන්නේ. සාන්ත තෝමස් විද්‍යාලයේදී ඔහුගේ ගුරුතුමා වන්නේ හරිසෙන් අහුබුදු සූරී කවියක් ලියලා අහුබුදු සූරීන්ට පෙන්වුවාම ගාමිණී ෆොන්සේකා කියන ශිෂ්‍යයාට මඟ පෙන්වන්නේ අවිසෙන් අහුබුදු සූරි. මෙතනින් පටන් අරගත්ත ගමන තමයි මේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගාමිණී ෆොන්සේකා අපේ අග්‍රගණ්‍ය නළුවා බවට පත්වන්නේ. විශාරද ජයන්ත අරවින්ද. මේ බඹරිදු බඹරිදු ගීතය ගායනා කරේ විශාරද නන්දා මාලි සාපණ්ඩිත අමරදේව සංගීතය නිර්මාණය කළේ ආචාර්ය වික්ටර් රත්නායක සරුංගලේ චිත්‍රපටයේත මේ ගීතය ලිව්වේ. ගසක් මලක් නැති ලොව කොයි වෙන්නේ මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ. මේක තමයි ගාමිණී ෆොන්සේකා කියන ගීත නිබන්ධකයා කියන අදහස. අද ඔබ කොහොමද දකින්නේ මේ ගාමිණී ෆොන්සේකාගේ ගීත ප්‍රබන්ධය, වික්‍රත් නායකයාගේ සංගීතය, නන්දාමාලි සාමරදේවයන්ගේ ගායනය? මේ මේ පරිසරය පිළිබඳව හතුරු විදියට සලකන මේ වගේ කාලයක මම හිතන්නේ අපි සෑම දෙනාම මේ ගීතය අහලා අපේ ආකල්ප වෙනස් කර ගන්න ඕනේ කියලා. මේ අර බඹරිඳුන්ගේ ඒ හඬ පවා අර මේ ඉන්ඩලූඩ් ඉන්ඩක්ෂන් පූර්ව වාදන ඒ වයින් මේවා හොඳට ඉස්මතු කරලා දෙනවා. ඒ වගේම අර පරිසරයේ රැකීමේ තියෙන වැදගත්කම අර කතරක් වෙන්නේ කියලා කියනවා නේද? ඔව්. සලු කතරක් වෙනවා කියන්නේ. ගසක් මරක් නැත්නම් ඔව්. සලු කතරක් වෙනවා ලෝකේ. මට මතකයි සරච්චන්ද්‍ර විනාටුලක් තියෙනවා. ඉතපවා කතරක් කාන්තාරයක් වෙන්න පුළුවන්. <laughs> ඉතින් ඒ තියෙන ඒ ශාන්තිකර ගුණය ඔක්කොම හොඳ මේ වනාන්තරේ කොයිතරම් මේ සම්පතක්ද කියන එක. ඔව් ඇත්තටම දැන් මේ චිත්‍රපටයේ තේමාවත් එක්ක තමයි මේ ගීතය බද්ධවන්නේ. දැන් අපිට පදවලින් මල් බමරුන් කතරක් ඔක්කොම ගැන කිව්වට මේ කියන්නේ මේ જાතීන් දෙකක් එකතු පිළිබඳ ප්‍රේමයක් නේ මේ කතාවට වස්තු වෙන්නේ. එතකොට මේ මලයි බමරයි මේ මේ මිත්ගුණය ගැන කියන්නේ අපි සියලු දෙනාම සමානාත්මතාවයෙන් සැලකන්න ඕනේ. මේ අපේ සිත්සතන් වල අන්‍යෝන්‍ය අවබෝධය නැත්නම් මේ ගසක් මලක් නැති කතරක් වගේ දේශීගාවක් නැති රළු කතරක් බවට අපේ සිත් සතන්පත් වෙනවා කියලා. හොඳ විරිතකුත් තොරන් තියෙනවා නේද? හොඳ විරිතකුත් තොරන් තියෙනවා. 3 4 3 4 කැටි වෙන විරිත. ඇත්තටම ගීතයකට කොච්චර සමාන්තර යටිපෙළ අර්ථයක් දෙන්න පුළුවන්ද අපි මේ වනාන්තරයක් පරිසරයක් ගැන කතා කරන ගමන් අපේ සිත්වල තියෙන වනගහණය සහ එහි సౌందර්යය සහ මෙත් ගුණය ගැන මේ ගීතයෙන් කියනවා. ඔහු ගීත රාශියක් කියලා දෙන බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. චිත්‍රපට වලටත් කියලා දෙනවා ඒ වගේම ඉන් බාහිරවත් ගායකයින්ට ගීත කීපයක් කියලා දෙන ඔහු විනෝදාංශයට කරේ ගීත ලිවීම. තවත් ගීතයක් අපි අහමු. මේ ගීතය ලිව්වේ ගාමිණී පන්සිල්. අහිමි වුණත් නුඹ ළඟේ මට අඬන්න අවසර නෑ දිලින් එහා ඉඳ මුදේ සුවඳ පත ඉති ආසුලම් මගේ මුවසින්වා අහිමි වුණත් නුඹ ළඟේ මට අඳන්න අවසර නෑ නොපැතු අතකට අත දුන් දවසේ හෙළු දුක් සුසුම් මගේ මුවසින් බා අහිමි වුණ නුඹ ළඟේ මට අඬන්න අවසර නෑ නුඹ කැන්දන් ගිය මංගල ප්‍රිය නැං දූලි වලාව මගේ මුවසින් බා අහිමි වුණ නුඹ ළඟේ මට අඬන්න අවසර නෑ කියා ගන්න බැරි දුකක් නිමන්නට නිත හෙළු කඳුලක් මගේ මුව සිම්මා අහිමි උනත් නුඹ ළඟේ මට අඳන්න අවසර අහිමි උනත් නුඹ ළඟේ මට අඳන්න අවසර නෑ දැන් මේ ගීතය ගාමිණී ෆොන්සේකා ලියනවා බොහොම සරල කටවහරින් ඊටාම අර හිතට නැගෙන දේ බොහොම අව්‍යාජව මේ ගීතේ පදමාලාවකට ගොනු කරලා තියෙනවා. ආචාර්ය වික්ටර් රත්නායක තනු නිර්මාණය කරලා ගායනා කරනවා. මේක ඊටාම සරල ගීතයක් අර බඹරුදු බඹරුදු ගීතයේ වගේ සමාසෝක්ඥ අලංකාර හෝ යටිපෙළ අර්ථයකට යන්නේ නැතුව බොහොම සරල සරල ගීතයක්. හැබැයි අර බොහොම ලායන්විතයි. බොහොම හෘදයාංගම අත්දැකීමක්. තමන්ගේ තමන්ගේ වෙතින් තමන් වෙතින් ගිලිහි ගිය පෙම්වතිය සම්බන්ධ විරහ විරහ විප්‍රයෝගය විප්ලම්භ සුන්දරය දනවන විදිය ගීතයක්. ඉතින් ඔබ මේ ගීතේ කොහොමද තගින්නේ? හොඳ සින්බක් වුණත් උච්චස්වරයට <laughs> යන්න ඕන කියලා. එහෙම එකක් නැති බව මේකෙන් මේ හොඳ මූල කර්මයක් දෙනවා අපිට. හොඳ ගීතයක අනිවාර්යෙන් උච්චස්වර තියෙන්න ඕනේ නැහැ. දැන් මේක බොහොම පටු ස්වර ක්ෂේත්‍රයක් තියෙනවා. මොකද ඊටාම රසවත් විදියට ඒ ස්වර එකතු කරලා ගලපලා නිර්මාණය වෙලා තියෙනවා. බොහොම විචිත්‍ර විචිත්‍රයි සරලයි ජනජී තනු ඒ ඒවයි ආරක් තියෙනවා. ආරකුත් තියෙනවා. ඒ වගේම මේ ඕන කෙනෙකුට රස විදද්ද රසිකයෙකුට වුණත් විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් ගාමිණී ෆොන්සේකාගේ රංගනය ගැන හිතුවම අපිට බොහෝ අවස්ථා මතක් වෙනවා. ඔහු දෛවයෝගේ අසුන් පිට යනවා. රම්මුතු දුවේදී මූදයට කිමිදෙනවා. ගැටවරයෝ චිත්තපටේ බෝතු රේස් පදිනවා. ආත්ම පූජාවේදී කඩුසටන් කරනවා. චන්දිය චිත්තපටේදී ඔහු ගුටිබට හෝමාරු කරගන්නවා. චන්දිකමට. සංදේශයේදී දුනුවී තල වලින් හරඹ කරනවා. සංසුම් කොදන්ති චිත්තපටේදී සිවුරු පොරවාගෙන ඊටාම සංවරශීලී සංඝසෝ වෙන ගුණයෙන් යුත් වික්ෂුන් වහන්සේ නමක් හැටියට චරිත නිරූපණය කරනවා. මට හින්දි නළුවෙක්වත් හිතන්න බෑ මේ වගේ විවිධ චරිත. ඔව් ඇත්තටම ගාමිණී Taman ගැනම කියනකොට අර කිව්වා වගේ ඔහුගේ රංග පරාසය හිතා ගන්න බැරි තරම් පුළුල්. ඕනෑම විදිහක චරිතයක්. දැන් හුලවාලි චිත්‍රපටයේ ධාරාගේ අර කුලයෙන් අඩු බොහොම බය ආදු අහිංසක පුද්ගලයෙක් හැටියට තමන්ගේ පෙම්වතියව අර කුලවන්ත මිනිසයාට දන් දෙන බයාදු චරිතයක් කරනවා. චන්දියයිකේදී අපූර්ව විදියට කුටිබැට හොමාරු කරගන්නවා. ඉතින් මේ වගේ පුළුල් රංගපරාසයක් තිබුණු ඉතාම විශිෂ්ට නළුවේ. බොහෝ දෙනෙකු කියන්නේ ගාමිණී ෆොන්සේකා අභිභවන හෝ ඒ ස්ථානය කරා යන නළුවෙකු තබා ඒ සමීපයටත් යන්න පුළුවන් විදිහේ නළුවෙකු බිහි වේදයි හිතන්නට බැරි බවයි. මේ නිසා ගාමිණී ෆොන්සේකා කියන්නේ අර අපි කිව්වා වගේ ලෙජන්ඩ් එකක්. ඒකට පුරාවෘතය කියලා කියනවා මම හිතන්නේ පුරාවෘතය කියන සිංහල වචනේ ඒ අර්ථය ලෙජන්ඩ් කියන එකේ අර්ථය හරියටම තියෙනවද කියලා පොඩි සැකයක් තියෙනවා. ලෙජන්ඩ් කියන වචනේ හරිය. ඔව් ලෙජන්ඩ් කියන්නේ ඒක මම හෙව්වා ඇත්තටම සුචරිත ගම්ලත්ගේ શબ્දකෝෂේ ඒකෙත් අර සරිලන විදිහේ වචනයක් මට සෑහීමකටපත් විය හැකි විදිහේ වචනයක් එතන තිබුණේ නැහැ. ඇත්තටම ගාමිණී පොන්සේකා කියන්නේ ලෙජන්ඩ් එකක්. මේ තවත් ගීතයක් මේ ගීතයත් ගාමිණී පොන්සේකා රචනා කරන්නේ. to me. ගීතය ගාමිණී කොන්සේකා ලියන්නේ ඔහුම අධ්‍යක්ෂණය කළ මයුරගේ කතාව චිත්‍රපටයට. ඔහු තේමා ගීතය හැටියට මේ ගීතය රචනා කරනවා. ලයන ලල්ගම මේ සංගීතය නිර්මාණය කරනවා. දැන් මේ කතාව කතා වස්තුවේ මූලික චරිත එකතු කරලා තමයි මේ මයුරගේ කතාවේ මේ තේමා ගීතය හැටියට ගීතය ලියන්නේ. විශාරද අරවින්ද මේ මේ සංගීතයයි පදවැලයි සුජාතාත්තනායකගේ ගායනයයි මේක එකතු වුණාම ඔබ ඔබගේ තක්සේ මොකද්ද මම දැක්ක හොඳට මේ සුජාත කොහොමද හොඳට ගායන කෙනෙක් නේ ඔව් <laughs> බොහොම හොඳට ගායනා කරලා තිබුණා රස භාව පිරිච්ච ගීතයක් විදිහට ඒක මට පොඩ්ඩක් හිතුණා මේ අර ඩ්‍රම්ස් වලින් වාදන අවනද්ද වාදන පැත්තෙන් පොඩ්ඩක් ජනප්‍රිය කරන්න කියලා දකෝ වගේ මේක ටිකක් කකට බාධාවක් වුණාද කියලා හැඟීමකුත් තියෙනවා මගේ. ඔව්. දැන් ඇත්තටම ලයන් ලල්ගමගේ ගීත ගීත ශෛලිය අපි අරගෙන බලුවාම විශේෂයෙන් ගාමිණී ෆොන්සාගේ පළවෙනි චිත්‍රපටයේ පරසතුමා චිත්‍රපටයේ එහෙම ගීත ගීත වල තනු ආර බලුවාම පොඩි වෙනසක් මේකේ දකින්න පුළුවන්. සමහර විට ඒක අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතාව වෙනුවෙන් මෙතනට ලයින් ලාල්ගමන්පත් වුණා වෙන්නත් බැරි නෑ. ඔය තේමා ගීතයනේ. ඔව්. ඔව්. මේක ටිකක් අර ආකර්ශනීය ගීතයක් වෙන්න ඕන නිසා නැත්නම් වෙලාවට සිනමා කෘතියකදී කිසියම් විදිහක වාණිජ අරමුණකුත් සඵල කරගත යුතු නිසා ඇතැම් වෙලාවට මේ මූලික කලා කෘතියේ රැඳී සිටිය යුතු සීමාව ඉක්මවලා තව එහාට ගමන් කළා වෙන්න පුළුවන්. ඊළඟ ගීතයත් අපි තෝරගන්නේ ගාමිණී ෆොන්සේකාගේ මේ ගීත රචනා කෞශල්‍ය ගැන හොඳ නිදසුනක් හැටියට. මේ ගීතය අපි ඊට කලින් කීප වතාවක් මේ ගැන අපි කතා කරා. හැබැයි ගාමිණී ෆොන්සේකාගේ ගීත කලාව ගැන කතා කරනකොට මේ ගීතය අමතක කරලා අපිට කතා කරන්න බෑ. ආචාර්ය වික්ටරත්නායක. මට මෞයන් පතු උපදිනා දින බව කුසේ දිරිඳ වී මගේ පින්ද දුක් ගිනි නිවන්නට පෞජවන්නට සොඳුර නුඹ මට මෞයන් අපගේ එකලෙසි පන නලලෙසි මාලක රැඳී සොඳුර දුඹ මට මව්වය මතු උපදිනා දින බව කුසී සොඳුර දුඹ මට මව්වය මතු උපදිනා සිටින බව කුසී විරිඳවි මගේ පින්දු ගිනි නිහායන්නට මෞගිවන්නට සඳුද සුබ මට මෞරියන් දුකට දුක් ගිනි කිසිත් නොමදී නුඹ රකින්නට ණය ගෙවන්නට මදට දුක් ගිනි කිසිත් නොමදී නුඹ රකින්නට ණය ගෙවන්නට සඳුර නුඹ මට පෝරියන්න මතු ඔබ විනා දිනවව කුසේ සොඳුර නුඹ මත මෞය මතු ඔබ විනා දිනවව කුසේ නිරිඳවි මගේ පින්දතු ගිනි නිවාලන්නට පෞ ගෙවන්න සොඳුර නුඹ මට මව්වයන් සෙනෙහති බිරිඳකට Tamanගේ මව වී උපදින්නටයි කීමෙන් ඇයට දැක්විය හැකි ඉහළම උපහාරය. උත්තම උපහාරය දැක්වුවයි කියලා මට හිතෙනවා. විශාල දරුවින්ද මේ තනුව ගැන තමක් කියන්න. මේක කොහොම හදවතට දැනන තනුව. තනුව වගේම අර ඉන්ටර්ලූඩ්ස් ඉන්ට්‍රොඩක්ෂන්ස් පසුබිම් සංගීතය ඉතාම කල්පනා කරලා මේ යොදාගෙන තියෙනවා ශ්‍රේෂ්ඨයි. ගාමිණී ෆොන්සේකා චිත්‍රපට 96ක රංගපෑවා. දෙමළ චිත්‍රපට දෙකක රංගපෑවා. ඉංග්‍රීසි චිත්‍රපට තුනක රංගපෑවා. චිත්‍රපට 8ක් අධ්‍යක්ෂණය කරා. මේ කාර්යභාරය නිසා ඔහු අපේ සිනමාවේ අග්‍රේසර නළුවා බවට පත් වුණා. ජනරන්ජනයකින් මිලිවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ ටියුලින් ජයනාත නිෂ්පාදනය සුරිකා පෙරේරා